එදා කබුකි බලා ආපසු යන විට දවසක තම ගෙදරට එළමෙන් නොරිකෝ මට ආරාධනා කළාය. ඔතෝසම් බලාගෙන ඉන්නවා දේවේන්ද්‍රාසන් හම්බ වෙන්නේ ඈ කීවාය. තාත්තා කොහොමද මංගෙන දන්නේ? මම පුදුම වී ඇසිනි. ඇයි දන්නේ නැත්තේ? මං දේවේන්ද්‍රාසන්ගෙන ඔක්කොම කියලා තියෙනවා. තාත්තාට කියන්නේ නැතුව මට යන්න පුළුවන්ද මෙහෙම? මම එහෙම එන එක හොඳද? මාව අඳුරන්නේ නැති කොටයි මම ඇසිනේ. ඒකට කමන්නේ තාත්තත් එක විදිහක සිත්තරුවේ දෙවෙන්දරාසන් වගේම දෙවෙන්දරාසන් එක්ක කතා කරන්න කැමැති කිව්වා තාත්තා කැටයම් චිත්‍ර අඳිනවාදයි මම උනන්දු වී ඇසුණි කැටයම් චිත්‍ර අඳින්නේ නැහැ නමුත් කිමෝනාවල ලාංඡන අඳිනවා ඒ කාලේ තාත්තා කබුක නළුවන්ගේ කිමෝනාවලත් ලාංඡන ඇඳලා දෙනවා එන්න වෙලාවක හැබැයි ගෙදර කිලුටි ඒක වෙන්න බෑ ජපන් ගෙවල් කොහොමත් පිරිසිදුයි මම කීවෙමි ඒ වෙනත් අපේ ගේ දැක්කම පුදුම වේවි. අමුතුවෙන්ම අපිරිසිදු යයි ඈ සිනාසී කීවාය. තම නිවස පිහිටි තැන ඈ මට රෝසටහනක් එන විස්තර කර දුන්නාය. පුළුවන් නම් ලබන බදාදා හවසට එන්න. මම බදාදා යන්නේ නෑ. අවන්හලේ වැඩට. ඊළඟ බදාදා ඈ කී පරිදි මම සිදුවා සිට විදුලි වේහි නැග සංගුණ්ජයා මන්හන්දියට ගෙමි. සන්ගොන් ගියාවෙන් බැස වකභවිෂි පැත්තට යන පාර ඔස්සේ ස්වල්ප දුරක් ඇවිදගෙන යන විට කිසිවෙක් මට ආමන්ත්‍රණය කෙළේය. දෙවෙන්දොරා සඳ මම බලා හිටියේ එනකල් මම හිතෝජි නොරිකෝගේ අයියායි කියා ඔහු මට නැමී ආචාර කළේය. ඔවුන් විසිනේ කුඩා වතු කෑල්ලකින් වටෝ ගේ පොඩ්ඩකේ තමා ආණ්ඩුවේ මුදල් ණයටගෙන ගේ සෑදූ සැටි යන ගමන් හිතෝජි මා සමග කීවේය. මේකේ හුඟක් හරිය හැදුවේ මම තනියම. වැඩි වේදමක් කියේ නෑ. අපේ අඩි ශබ්දයේ ඇසී නොරිකෝවිත් ඉස්සරහ දොර හැරියාය. පාර සොයාගන්න අමාරු නාදයි ඈසෙමින් ඇසුවාය. නෑ මම මෙතෙන්ට වෙනකල් වරද්දන්නේ නැතුව ආවා. නොම්බරේ අහගෙන එන්න තිබුණා කොහොමද? එයි මම කී දෙමි. ජපානයේ ලිපිනේ විතරක් බලලා ගයක් හොයාගන්න බොහොම අමාරුයි. වකඩොයිසුතෝ කියන්නේ මේ හරියටයි. ඒ වුණත් 225 ධර්ම තවත් ගෙවල් තියෙනවා. වකබයිෂි වේවන. හිතදී කීවේය. මා සපත්තු ගලවා ගෙට නැග ඇතුළු වූ විට නොරිකෝ සපත්තු කුට්ටමගෙන ගෙයින් පිටවන විට එය පයෙහි ලා ගැනීමට පහසු වන විදියට හරවා පඩි උඩ තබා මා ගේ තුලට කැඳවාගෙන ගියාය. අපේ ගේ ඉඩක් නෑ. දිවෙන්දරා සන්ත සංග්‍රහ කරන්න. නෑ මේ තියෙන ඉඩ මැද මන් මේ හැටි විශාල මිනිහෙක් නෙමෙයි නෑ කියමින් පහත් මේෂයක් ගාව පැදුරු බිම තමා තබා තිබුණු කුසුම මත වාඩි වීමි. ඉක්විති එය පසඟ පිහිටවා මට ආචාර කළාය. අපි බොහොම සන්තෝෂයි යාවට. නොරිකෝ කලින් කීවාක් මෙන් ඒ කාමරය සාමාන්‍ය ජපල් ගෙවල් කාමරෙන් දැකුම් කලු නොවිය. වෙන බොහෝ ගෙවල් වල මෙන් විත්තේහි එල්ලන ලද සිතුවම් පටවත් මල් බඳුන්වත් එහි නොපිනිනි. එදා මට සංග්‍රහ කිරීම සඳහා නිදන කාමරයක් අස්පස් කර විශේෂයෙන් පිළියෙල කරන ලද බවක් මට තේරුණේය. දෙවන්දරාසන්ට හීතල ඇති නේදයි අසමින් හෙදොජි අඟුරු කබලක් දෑතින් ඔසවාගෙන මා ළඟ තැබුවේය. තාත්තා එළියට ගිහිල්ලා ඉක්මනට ඒවියයි කියමින් නොරිකෝ ගේ තුලට ගියාය. හෙදොජි මා සමග කතා කළේ ඉංග්‍රීසියෙන් වුවද ඔහුගේ මුවින් වචන පිට වූයේ මහත් ආයාසයකින් බව මට පෙනුනි. බොහෝ විට ඔහුගේ උච්චාරණය තේරුම් ගැනීමටද අපහසු විය. ඔහුට කන් දීගෙන සිටීමද ඔහු කීදේ වටහා ගැනීමද මට මහත් වෙහසක් ගෙන දෙන ක්‍රියාවක් කීය. ඉදොදිෂන් වැඩ කරන තැන හුඟක් දුරදයි මම ඇසුවෙමි. මේ දවස්වල මම ගෙදරමයි ඉන්නේ. ඔහු කෙටියෙන් පිළිතුරු දුන්නේය. මා වැඩි විස්තරයක් ඇසුවේ නැත. ජපන් අකුරු පහසු කිරීමේ ප්‍රශ්නය ගැන අපි සාකච්ඡා කළෙමු. චීන අකුරු අතහැර දැම්මොත් පිටරටයන්ට ජපන් භාෂා ඉගෙනීමට මහත් කුකුලක් වන බව මම කීවේ. චීන අකුරු පාවිච්චි නොකළ කියන ලද වාසයනේ තේරුම වටහා ගැනීම අපහසුයයි ඔහු තර්ක කළේය. එක ශබ්දයක නොයෙකුත් තේරුම් තිබෙන හේයින් ඒ ඒ තේරුම ගෙනගෙන වෙන වෙන චීන අකුරු පාවිච්චි කළ යුතු බව ඔහු වැදහුවේ. අප සාකච්ඡා කරන අතර මාගේ මුළු සැලකිල්ල ඔහුගේ වාදය කෙරෙහි නොරඳුනි. අපේ සමාගමට නොරිකෝ නොවෙන්නේ මන්දයි මම කල්පනා කළෙමි. අකුරු පිළිබඳ ප්‍රශ්නය ගැන මාගේ උනන්දුවක් තිබුණු නමුත් ඒ වේලෙහි දිගට දුරට ඒ ගැන වාද කරන්නට මට සිතක් නොවිය. මා ඔහු කී දෙයට කන් දීගෙන සිටින විලාසයක් දැක්වූ නමුත් වරින් වර ඔහුගේ කතාව කන්දොස්සිරියාවක්සේ මට දැනුනි. තොරිකෝගේ කටහඬ ඇසීමෙන් මගේ සිත සංසුන් විය. ඔතෝසන් ඇවිල්ලා නේදයි කියමින් ඇය කාමරයට ඉදුලට හැරෙන දොර පසකට තල්ලු කොට පිටත බැලුවාය. ඔතෝසන් එන්නේ ඇතුළට. ඇයි මිදුලේ ඉන්නේ? දෙවෙන්දරාසන් ඇවිත් ඉන්නවා. ඔතෝසන් හරි ලැජ්ජාකාරයයි ඈ මාදෙසට හැරී කීවාය. නොරිකෝගේ පියා නිති මදක් තරබාර පුරුෂයෙක් විය. කළු පැහැයක හුරු කිමෝනාවක් ඇඳ සිටි ඔහු තම සෙරප්පු කුට්ටමේ එළියෙහි තබා ඇතුළු වී පැදුරු මත දනගසා වාඩි වී නැමීමට ආචාර කළේය. එදා නොරිකෝ කබුකි බලන්න එක ගියාට බොහොම ස්තුතියි ඔහු කීවේය. මොනවාට දෙවෙන්දරාසන්ට කෑමට හැදුවේයයි ඔහු නොරිකෝගෙන් ඇසුවේය. දෙවෙන්දරාසන් ජපන් කෑමට කැමති හින්දා සුෂී හැදුවා. මම ගිහිල්ලා බීර ගේන්නද. එපා සතිය තියෙනවා. දෙවෙන්දරාසන් සතිය වලට කැමතිනේ බීර වලට වඩා යයි නොරිකෝ මගෙන් ඇසුවාය. ඔව් ඇත්තෙන්ම මම නම් කැමති සතිය වලට තමයි. නොරිකෝ සන් වැඩ කරන අවන්හලේ සතිය නෑනේ. දෙවන්දරාසන් හරියට ජපාන්කාරයෙක් වගේම ඇගේ පියා මදහසින් යුතුව කීවේය. නොරිකෝ උණුකල්ලද සකේ බඳුන ගෙලෙමි මේසේ ගාව ධනගසා වාඩි වී ඉතා සීරුවට බඳුන අතින් අල්ලා අපේ කුඩා සකොසිකි වලට වත් කළ හැටි මාගේ සිතෙහි මැනවින් ඇදී තිබේ. ඈ බොන්නේ නැද්දයි මා ඇසූ විට ඊටාම පොඩ්ඩක් ගන්නම් කියා සකොසියකි අතින්ගෙන මා දෙසට දිගු කළාය. මා ඒ පිරුණු විට ඇය ඒ නිවසේ මත තබා නැවත දෑතින්ගෙන තොලෙහි තබා රස බලන්නාක් මෙන් උගුරු උගුරු බීවාය. ඇය ගෙටගොස් අපේ කෑම රැඳෙනවා සැටික මට අමතක නොවේ. ඇය දනදසා දුරපළුව පසකට තල්ලු කර හැර එහා පැත්තේ දින තැබූ කෑම බැඳුන රැගෙන මෙහා පැත්තේ තබා නැවත දොරපළුව තල්ලු කර වසා බඳුන අතටගෙන ආවේ කිසියම් වතාවතක් පුරන්නාසේය. මේ සියල්ලම ඒකලේ උප්පත්තියෙන් ලැබූ අධ්‍යයකමකින් මෙනෙහිමට සිටිනු. අවන්හලෙහිදී මට හමු නොරිකෝද ගෙදර සිටි නොරිකෝද කොතරම් වෙනස් වූ දෙදෙනෙක්ද මම කල්පනා කළෙමි. සියකෝ ගේතොල සිට පැමිණියේ අප කමින් සිට අතරය. ඈ හිඳරි උස දැකුම් කල ස්ත්‍රියක් වූාය. මේ මගේ භාර්යාව සියකෝ. ඊදොදී ඇය හඳුන්වා දුන්නේය. ඇය මාස 6ක පමණ කුඩා ලදරුවෙකු අතෙහි නලවමින් නැගී අප ළඟ වාඩි වූවාය. සමාවෙන්න අද කෑමට අමුතුව මුකුත් හදන්න බැරි වුණා යයි ඈ කීවාය. ඈ කතා කළේ සාමාන්‍ය ස්ත්‍රීන්ගේ හඬට වඩා මන්ද ස්වරයකින්. නොරිකෝ නිතරම කියනවා දෙවින්දර අසන් කොයිතරම් කරුණාවන්තද කියලා. අනේක වාරයක් ස්තුතියි. කෑම කෑවයින් පස්සේ නොරිකෝ තම පියා කිමෝනාවල අනිල රූ සටහන් මුද්‍රණය කර තිබුණු පැරණි පොතක් මට පෙන්වුවාය. ඔතෝසන් මෙයා විස්තර කරලා දෙන්න දේවේන්ද්‍රාසන්ටයි ඈතම ප්‍රියාට කීවාය. ජපානයේ හැම පවුලකටම විශේෂ ලාංඡනයක් තිබෙන බවද උත්සව අවස්ථාවලදීද ඒ ඒ අය තම පවුලට අයිති ලාංඡනය දමන ලද කිමෝනා අඳින බවද නකිජිමාසන් මට විස්තර කර දුන්නේය. කබුකි නළුවන්ගේ නළු ගෝත්‍රයට අයිති ලාංඡනවල රූ සටහන් පොතෙහි තිබුණි. මේ තමයි චුටුගොරෝ ලාංඡනය. මේක එන්නසුකෝ ලාංඡනය. මේක කිචියොමන් නලගෝතයට අයිති. සමහර මෝස්තර සතුන්ගේ රූප වලින්ද සමහර ඒවා කුරුල්ලන්ගේ රූප වලින්ද වෙනත් ඒවා මල්වල හැඩහුරුකමටද නිර්මාණය කර තිබුණි. අපේ නෙළුම් මල් මෝස්තර වලට බෙහෙවින් සමාන මෝස්තරද ඒ ලාංඡන අතර වීය. තම පියාගේ රාජකාරියගේ නොරිකෝ ඉතා උනන්දුවෙන් කතා කළාය. නකුජිමාසන් වැඩි කිසිවක් දෙන්නේ නැත. තම ශිල්පය ගැන සඳහන් කිරීමට ඔහු ලැජ්ජා වූ බවක් මට පෙනුනි. තාත්තා සීත කාලටත් උෂ්ණ කාලටත් එක වගේම හිබවිය. ගාර ඉඳගෙන මොන් ඇඳලා තමයි අසනීපුනේ. තාමත් වැඩි සනීපයක් නැහැ. කොහොමද කිමෝනාවන්ට මේ ලාංඡන දමන්නේ? හරිම සියුම් වැඩක් නේ යයි මම ඇසුවේ. ඉස්සෙල්ලා මෝස්තරේ කඩදාසියක ඇඳලා ඒකම කපන්න ඕන. ඊට පස්සේ කඩදාසි මෝස්තරේ කිමෝනා රෙඩ් උඩ තියලා ගලේ සායම් මුරච්චි කළා තෙල් කූරෙන් කිමෝනාවේ අඳින්න ඕන. සායම් කරන ගමන් ඉබකීය උණුහුණු කිමෝනා රෙඩ් නිතර වේලෙන්න ඕන. නැත්තම් ඔක්කොම බොද වෙනවා. නොරිකෝයි විස්තර කළ අතර නකජිමාසන් නැගිට ගොස් තමා පාවිච්චි කරන ආයුධ කෙනෙක් මට පෙන්වීය. තමා කඩදාසියක කැපූ ඉතා සියුම් මෝස්තරයක්ද ඔහු මට තෑගි කළේය. ඕක පරිස්සමෙන් තියාගන්න. හරි වටින දෙයක් කියන නිරකෝ මට කීවාය. මා රැවි ආපසු යන විට හිතෝජි හා චියකෝද නොරිකෝද මා සමග මහා පාරේ ඇවිදගෙන වී මා විදුලිරිය පොළගාවට ඇරළූහ. දේවේන්ද්‍රා සන්ත පාළු ඇති ජපානයේ නේද? යන ගමන් වියකෝ ඇසුවාය. කෑම එහෙම තනියම පිහ ගන්නවාද? නෑ මට උයන්න කම්මැලි. මම නිතරම පාන් කනවා. ඉඳලා හිටලා කඩේට යනවා. නොරිකෝට පුළුවන් නේ දවල්ට මොනවා හරි හදලා දෙන්න. දවල්ට වැඩක් නෑනේ. ඊයකෝ එසේ කීවේ කවර අදහසකින්දයි දැනගැනීමට මම ඇගේ මුහුණ දෙස බැලුවේ. ඊටදී නිශ්ශබ්ද විය. මම ගිහිල්ලා කරදර කරන්න හොඳ නෑ. විතරම වැඩ සිතුවම් මනිනවා. නොරිකෝ නොපමාව කීවාය. දවසක් මම ලංකාවේ කරි හදන්නම්. ඔක්කොම එක්කෙන්න මං ඉන්න තැනට මම කීවේ. මුළු නකාජිමා පවුලටම කෑමට ආරාධනා කළ නමුත් එදා පැමිණියේ හිබුජි සහ නොරිකෝ පමණි. දදරුවා බලා ගැනීමට තිබෙන නිසා චියකෝට පැමිණීමට නොහැකි බව ඔහු කීහ. නකජිමාසන් එන්නේ නැද්ද මම ඇසිමි. තාත්තා ලැජ්ජයි. යන්නේ නැහැ කොහෙවත්. නොරිකෝ කීවාය. මා හඳුනාගත් ආංකික ශිෂ්‍යයෙක්ගෙන් ලැබුණු ලංකාවේ තේ වක්‍ර මම ඔවුන්ට දුන්නෙමි. අයියා නම් හරි කැමැති ලංකාවේ තේ වලටයි නොරිකෝ කීවාය. ඇයි නොරිකෝසන් කැමති නැද්දයි මම ඇසිමි. මම අකමැති නෑ. ඒ වුණත් මම වැඩි කැමති ජපන් තේ වලටයි. එයා පිළිතුරු දුන්නාය. ජපන් තේ තිත්තනේ මම කීවෙමි. තිත්ත උනාට රහ හොඳයි. ජපන් කැවිලි බොහොම පැණි රහනේ. ඒවා කාලා තේ බොනකොට හොඳ ගන්නවා. ලංකාවේ තේ බොන්න අපට වැඩි ඉඩ ලැබෙන්නේ නෑ. තේ කෝප්පයක් M50ක් විතර වෙනවා. උදෝජි කීවේය. තේදී අවසන් වූ පසු නොරිකෝ කෝප්ප තුන පරිප්පේ ගාවට ගෙන ගොස් සේදුවාය. උදේ කෑමෙන් පසු නොසෝදා එසේම තිබුණු වෙනත් බඳුන්ද ඈසෝදා මේසය විස දමා කෑම කන තැන පිරිසිදු කළාය. මම කුකුල් මස් ගෙනෙවිත් කරියක් සෑදීමි. බොහෝ කාලයක් තනිකර ජීවිතයක් ගත කළ මම මනසේ කෑම පිසීමට පුරුදු වී සිටියෙමි. ශාන්ති නිකේතනෙහි වාසය කළ දවස්වල එහි කෑම මට අප්‍රිය වූ හේයින් මම කුඩා ගෙයක් වෙනම කුලියටගෙන පොල් මිරිස් ආදිය මිලටගෙන සිංහල කෑම ඉස කෑවෙමි. කෑම පිසීමට කාලය ගතවන නමුත් මම ඒෙන් විනෝදයක් ලැබුවෙමි. ස්ත්‍රීන්ට වඩා හොඳට පිරිමින්ට කෑම පිසිය හැකියයි මට නොයෙක්වර සිතුනි. එහෙත් අපේ කටයුත්ත වූයේ පැණිවලන් සේදීමය. දවසට දෙතුන් වරක් පැණිවලන් සෝදා එපා වූ විට ඉන්දියාවේහි වද මම බොජුන් හලකට ගොස් කමි. නැතහොත් පැණිවලන් ආදිය වඩා පාවිච්චි කරන්නට සුදු නොවන විදිහේ හාන් හෝ එවැනි කෑමක් කා වේලාව පිරිමසා ගතිමි. ජපානයට ආවයින් පසු මා සිංහල කෑම පිසූ පළමු වතාව එය විය. ඒ සිරිතක් වශයෙන් මා කාමරෙහි කෑවේ උදේ ආහාර පමණි. උදේට මම පාන් කෑල්ලක් කර කරගෙන තඹෝ පිටරයක් සමග කමි. අනතුරුව මම පළතුරු අනුභව කරමි. හැම පැය භාගයකට වරක්ම තේ කෝප්පයක් සල්දාගෙන බිව් හේන් මට සවස් වෙනතුරු බඩගින් නොදෙමි. සවස මම පැහැර ගොස් සෝභා වර්ගයක් හෝ ලාභයට ගත හැකි එවැනි කෑම જાතියක් අනුභව කරමි. රැය වෙනතුරු ඇවිද ආපසු කාමරයට ගිය විට මම නැවත තේ කෝප්පයක් බීලාය නිදාගන්නේ. කාර්යයක් සෑදීමට උවමනා කරන තුන පහ වර්ග ජපානයේහි ගත නොහැකි හේයින් මාපිසු කරියෙහි නියම සිංහල රස නොවේය. එය මා සෑදීමේ කඩේ සාමාන්‍යයෙන් ඉක්මීමට තිබෙන ඉන්දෝ කරේයයි කියන තුන පහ වර්ගයේ භාවිතා කිරීමෙන්නේ. එයින් ලැබෙන්නේ ඉන්දියාවේ කරේහි රසය මිස ලංකාවේ කරේහි රස නොවේ. සිංහල කරේහි රසය මදක් වුවද ලබා ගැනීම සඳහා කඩවල විකුණන්නට තිබෙන තොගුරශී යන මිරිස් කුඩු ගැන ඒවා යහමින් දැමියෙමි. පොල් කිරු වෙනුවට එලකිරි පාවිච්චි කරමි. මා ඉතා ඕනෑකමින් කෑම පිසූ නමුත් ස්වල්පයක්වත් කෑවේ හිදෙහි පමණි. නොරිකෝ නම් යන්තම් කට ගෑ විතරයි. ඇගේ දැසෙහි කැඳුළු පිරුණි. ඇය වහා වතුර දී මා ගෙනෙත් තිබුණු රාගු අච්චාරු සමග නිකම්වත් කෑවාය. එදිනට පසු නොරිකෝ මා බලන්නට නොඑක් වර ආවාය. ඔකුසුවා සිට මිදුරි අවන්හලට පයින් ගමන් කළහොත් විනාඩි 20කට වඩා ගතවන්නේ නැත. බොහෝ දිනවල නොරිකෝ දවල් 11ට පමණ අවිත් කාමරයේ අස්පස් කොට මට කෑම පිසදී සවස්වල තුරු මා සමග කතා බහ කරමින් සිට පසුව අවන්හලට යයි. එය පිටත් වී යන්නේ ඉතා අකමැත්තෙනි. එතන තව කොච්චර කල් වැඩ කරන්න වේවිද දන්නේ මට දැන් එපා වෙලා. ඇයි ඉතින් යන්නේ හැමදාම? මම ඇසිමි. නොගිහින් කොහොමද? අයියාට රස්සාව නැති වෙලා දැනට 4 මාසයක් විතර වෙනවා. මාස් පතා ඉන්ෂුරන්ස් මුදල් හම්බ වුණාට ගෙදර ගේන්නට මදි. තාත්තා වැඩ කරන්නේ නැත්ද? තාස්තාට දැන් මේ හැටි වැඩ හම්බෙන්නේ නැහැ. යුද්ධෙන් පස්සේ වැඩ නැති වෙලා ගියා. දැන් කවුද ඒ තරම් කිමෝනෝ අඳින්නේ? අපි යොක්ෂියාවලේ නිත්‍ය රජපෞලේ කිමෝනාවල ලාංඡන දමන්න කැඳවන්නේ තාත්තාව. නොරිකෝ දිනපතා එන්නට වූවාය. එහි අමුත්තක් ඇතැයි ඈටවත් මටවත් නැඟුණි. එය අප විසින් සිතාමතා පිළිල කරන ලද්දක් නොවිය. මා උදේ නැගිට වැඩ කරන්නට පටන් ගන්නේ ඈ එන බලාපොරොත්තු වෙන්නේ. වෙනදා මෙන් ලොව දෙස බැලීමට අකමැත්තෙන් දැස පියාගෙන ඇදෙහි ගුලි වී දවල් වෙන තෙක් නොසිටියෙමි. පැය කිහිපයකින් නොරිකෝ මාගේ ඇස් සමුවේ සිටියේ යන බලාපොරොත්තුව මා අවදි කරවා වැඩිට පොළඹවයි. "ඔහෝයෝ ගොසුමයිසුයි" කියන ඇගේ හීන් උස කටහඬ දොර ගාව ඇසෙනතුරු අභ්‍යන්තරෙහි උදා වූ කිසියම් අලුත් උනන්දුවක් සෑමදාම උදෑසන මා සිත වෙලාගෙන තිබූ කනස්සල්ල පහකට එහි දැබැල්ලමින් හටගන්නට විය. පෙර පරිදි මා තවත් දවසකට අවදි වූයේ කවර හේන්දයි සිතාගෙන නොවේ මා ඇඳෙන් නැගිටින්නේ. නොරිකෝ පැමිණි වෙලේ සිට මොහොතක් නිකම් නොසිටී. ඈ කොස්සක් හා අස්වලිගයක් වැනි ගුරුසුවක් මිලට ගෙනෙමි දිනපතා කාමරේ ජනෙල් හැර සෑම තැනම දූවිලි කසා සුද්ධ කරයි. ඈ තම ගවුමට උඩින් සුදු ඒ ප්‍රණයක් ඇඳ සුදු පාන් කඩයකින් හිස උතාගෙන කාමරෙහි කඩිසර ලෙස වැඩ කළ සැටි මම ඇතැම් විට මගේ වැඩ නවත්තා බලාගෙන සිටිමි. දෙවන්දරාසන්ට වැඩ නැද්දයි ඈ එවැනි අවස්ථාවක මා දෙසට නොහැරී යසයි. මට ලැජ්ජා සිටින් මම නැවත වැඩ ආරම්භ කරමි. බොදුන් හල්වල ජපන් කෑම කෑමට මට වැඩිය ඉඩක් නොලැබුණේ ඒ වාගේ නම්ගම් මා දැන සිටියේ නැති නිසාය. නොරිකෝ දිනෙන් දින පිසතුන් නොයෙක් විදිහේ අලුත් කෑම වර්ග කෑමම ඒ වාගේ විවිධත්වය ගැන පුදුම වීමි. මා වැඩ කරමින් සිටින අතර ඈ කාමරය සුද්ධ කර කෑම පිස සියල්ල මේසේ මත තබා මා කෑමට කැඳවයි. ඇය මට දවල් කෑම සිරිතක් වශයෙන් පිස දෙන්නට පටන්ගෙන දෙතුන් දවසකට පසු මම කඩවීදියට ගොස් කිරිගරුඩේ සාදන ලද්දාක් වෙන්නේ සුදු පාට උපමට්ටම් නැති හෂී කෝටු කුට්ටමක් මිලට ගෙනෙත් ඇය සඳහා වෙන් කර තැබුවෙමි. හෂී කෝටු මේසේ මත තැබීම සඳහා පිගම් මැටින් සාදන ලද කුඩා මාළුවන් දෙදෙනෙකු ඇය ගෙදරින් ගෙනාවාය. මා තනියම කෑම කෑ දවස්වල මාගේ මේසේ නොසෙදු වඳුන් වලින්ද එතන මෙතන තබන ලද කිලුරු රෙදි කැබලි හා කඩදාසි වලින්ද හැඩි වී තිබුණි. නොරිකෝ ඒ වැඩ කටයුතු භාරගත් දා සිට කාමරයේ සෙසුතන් මෙන් කෑම මේසයේ දකුණු කළු විය. ඈ මගෙන් සල්ලි ඉල්ලාගෙන අපූර්ව හැඩයකින් යුත් තේ පෝච්චියක්ද පිස්න කඩ තබන උණු බඳුන් දෙකක්ද ගෙනාවාය. මේ සියල්ලෙන් සැරසුණු මේසයේ ගාව වාඩි වී උණු වතුරෙන් පොඟා මිරිකන ලද පිස්න කඩෙන් අතපිස පිගන් මැටි මාළුවන් මත තබා තිබුණු හසී කෝටු දෙකගෙන මා කෑමට ලෑස්ති වූයේ සිතෙහි හටගත් සමාධියකට බඳු සැඟීමකින් යුතුවය. මා වාඩි වූ පසු ලොරිකෝ මගේ කෝප්පයට කොළපාට ජපන්තියේ වත් කර මගේ බොකු බස් බඳුන බසින් පුරවා මගේ අතට දෙයි. මේසේ මත වෙන වෙනම තබා තිබෙන මාළු අච්චාරු වර්ග හා වෙන ප්‍රියාංජන සමග මා බස් කෑම ආරම්භ කළායින් පසු ඈ තම බඳුර පුරවා ගන්නේය. නිතරම කෑම රසද නැද්ද යනු දැන ගැනීමට මෙන් ඈ මද වේලාවක් නොකා බලා සිටින්නාසේ මට දැනේ. කෑම රසයි මා කී විට ඇගේ මුහුණ අමුතු ආලෝකයෙන් පැහැපත් වෙනු මට පෙනේ. මොනවා ඉන්න මේවා හදලා තියෙන්නේ මේ මොනවාද යන ආදී වශයෙන් මම ඒකෙන් කෑම වර්ග ගැන විස්තර අසමි. මේවා වසන්ත කාලයේ කන සෝභා වර්ගයක්. අද උණුසුම් දවසක් නිසා මම හැදුවා. මේ මාළු තියෙන්නේ සීතල කාලයේ විතරයි. මේවා ගන්නේ මූදෙන්. අරන් වේලලා ලුණු දාලා කනවා ආදී වශයෙන් නෑ සියල්ල මට කියා දෙයි. කෑම කෑවායින් පසු මම නැවත සිතියම් ඇඳීම ආරම්භ කරමි. නොරිකෝ පිඟන් හෝප්ප සෝදා වනා මා ළඟට වාඩි වී මා ලීහි කැටයම් කපන සැටි හෝ එහි සායම තවරා කඩදාසීහි අස්තිවන සැටි හෝ ඉතා උනන්දුවෙන් බලා සිටී. මා හිස ඔසවා ඇය දෙස බැලුවොත් කරන්න වැඩ මා දිහා බලන්න එපායයි ඈ මා වලකයි. කවුරු හරි කැටයම් චිත්‍ර අච්චු ගහනවා දැකලා තියෙනවාද? නෑ ඒ වුණත් මම තාත්තාට ලාංඡන අඳින්න උදව් කරපු දවස් මට මතක් වෙනවා. තාත්තාට උදව් කළා. ඔව් තාත්තාට සමහර විට ගෙනත් දෙනවා ලාංඡන දාපු කිමෝනු. පරණ ලාංඡන මකලා අමුතුවෙන් අඳින්න. මම තමයි පරණ ලාංඡන හූරලා ලාංඡන දමන තැන සුද්ධ කරලා දෙන්නේ. ලාංඡන තිබුණ තැන ඉරලා නම් වෙනම රෙදි කෑල්ලක ලාංඡනය ඇඳලා අණ්ඩයක් වගේ කිමෝනාවට නූලෙන් අල්ලන්න ඕන. ඒක හරි අසූරුවට කරන්න ඕන වැඩක්. නූල් නොපෙනෙන්න මහන්න ඕන. දිදාලයක් පාවිච්චි කරන්නත් බෑ. දිදාලයකින් මැහුවොත් හිල් ලොකුවට පේනවා. අක්කා නැද්ද මේ විදිහේ වැඩ කළේ? අම්මා මරණාට පස්සේ අක්කා තමයි සුෂී කඩේ වැඩ කෙරුවේ. යොක්ෂියාවල ඉන්නේදී අම්මා සුෂී කඩයක් පටන් ගත්තා. හරියට මිනිස්සු එන්න පටන් ගත්තා. අම්මා හරි දැස්සයි සුෂී හදන්නේ. අම්මගේ પરම්පරාවම සුෂී කාර්යය. දවල් 3 හෝ 4 වෙන විට මගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නා ශිෂ්‍යයෝද ශිෂ්‍යාවෝද පැමිණෙති. සතියේ තෙවරක් මම ශිබුයාහි පිහිටි විදුහලකට ගොස් සවස පැය දෙකක් ඉංග්‍රීසි උගන්වමි. ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙන දවස නොරිකෝ කලින් යයි. දිනක් යාමට පෙර නොරිකෝ තම අධ්‍යයගය අතටගෙන මම හෙට හිටන් එන්නේ නෑ කීවාය. ඇහැ කියූ වචනවල අර්ථය වහාම මගේ සිතට පිවිසුනේ නැත. කවදා නමුත් ඇගේ පැමිණීම නවතින්නට පුළුවන් බව මට ඒ වචන ඇසෙන තෙක් කල්පනා නොවිය. ඈ මා බලන්නට දිනපතා එන්නට පටන්ගෙන දෙසිතයකට වඩා ගෙවුනේ නැත. ඒ සුවල්ප කාලය තුලදී මාගේ සිතෙහි සංසුන්කමද මාගේ ජීවිතෙහි සම්පූර්ණත්වයේද මා සලකන්නට පටන් ගත්තේ මාගේ උරුමයක් ලෙසය. එය කවදා නමුත් වෙනස් වන බවක් මට කල්පනා නොවිය. ඇයි එහෙම කියන්නේ යයි මා ඇසුවේ. මොකටද හැමදාම ඇවිල්ලා දෙවොන්දරාසන් යනවයි කිව්වත් නේ කියතෝවට ටෝකියෝ අත්තර යාමට මාතුල වූ අදහස ඈට කී බවක් මට මතක නොතිබුණි. ඇතම් විට අවන්හලෙහිදී මා එය සඳහන් කරන්නට ඇත. එහෙත් නොරිකෝ මා බලන්නට එන්නට පටන්ගත් දාසිත මම ඒ ගැන නොසිතුවෙමි. අනාගතය ගැන නොසිතා ග්‍රහණයෙන් කෙලින් ගිලිහි යන වර්තමානයේ පමණ අල්වා ගන්නට තැත් කරමින් මම ජීවත් වෙමි. මගේ එහෙම අදහසක් තිබුණා තමයි. ඒත් දැන්ම යන්නේ නෑ. මම දැන් චිත්‍ර අඳින්න පටන් ගත්ත හින්දා තව ටික දවසක් නවතිනවා. ඒ වුණත් හැමදාම එන එක හොඳ නෑනේ. අහල පහල මිනිස්සු මොකක් හරි හිතාවි. ඇයි හදිස්සියෙම ඔහොම කල්පනා කළේ යයි මම ඇසුවේ. හැමදාම ගෑනු කෙනෙක් කෙනකොට කවුරු වුණත් හිතාවේ මොකදෝ කියලා. අන්න වැඩකට එනවා නම් කමක් නෑ. අර ඉංග්‍රීසි ඉගෙන ගන්න ගෑනු ළමයි වගේ. ඈ කීවායේ එහෙනම් නොරිකෝසන් ඉංග්‍රීසි ඉගෙන ගන්නයි මා සිනාසෙමින් කියේ. මාව බාර ගන්නවාද උගන්වන්න. ඉවෙන්දරා සංගේ අනිත් ගෝලීන්ට තරම් මට මොලේ නෑ. ඇයි එහෙම කියන්නේ? ඉගෙනගෙන බලන්න ඉපෑයි. එහෙනම් මං හෙට හිටන් ඉන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. දෙවන්දරාසන් මගේ ගුරුවරයා නිසා මං ඒ වෙනකොට ගේ අස්පස් කරලා කැම ටික හදලා දෙනවා. එහෙම හොඳ අනේ. පසුදා නොරකෝ පැමිණියේ තමා කිසියම් දෙයක් ගෙන යන විට කුතර පාවිච්චි කරන ලොකු ලේන්සුෙහි ඉංග්‍රීසි කියමින් පොත් දෙකකුත් ඔතාගෙන යයි. මේට ඉස්සරත් මම වෑයම් කළා ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඈ පොත් දෙක මට පෙන්වමින් මද සිනාවකින් යුතුව කීවාය. ඒත් තාම බැරි වුණා මුකුත් ඉගෙන ගන්න. ලොරිකෝගේ ඉංග්‍රීසි පාඩම් පටන් ගන්නා ලද්දේ දවල් කෑමෙන් පසුය. ඈ ඕනෑම වාසකමක් කියවූ නමුත් තේරුම මැනවින් නොදත් බව මට පෙනුනි. සමහර වචන ඈට කිසිසේත් උච්චාරණය කළ නොහැකි විය. ප්‍රකාරයේ ශබ්ද කරන්නට ඈ බොහෝ වෑයම් කළාය. එහෙත් නිතරම කටින් පිට වූයේ ලාකාරයේ හඬය. කිසියම් වචනයක් කීපවරක් උච්චාරණය කරන්නට වෑයම් කරන ඈ හදිස්සියෙන් තම දුර්වලකම වෙන කලකිරි පොත බිම තබයි. මෙසේ කිසි දිනකවත් පාඩම පැය භාගයකට වඩා දිග නොවිය. ඇතම් විටක පාඩමෙහි එන වාසගම් තමාට ඇසෙනසේ ශබ්ද නගා කියවෙනමින් ඒ මගින් ඉල්ලයි. මා එසේ කළ විට ඈ මහත් කනස්සලටපත් වේ. මට කවදාවත් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නෑ. මගේ මොලේ හොඳ නෑ ඈ කියයි. තමා වැඩ කරන වේලාවට ඇඳි ඒ ප්‍රණයත් හිසේ උතාගත් පාන් කඩයත් සමගම පොත් දෙක ඈ බිත්ති රාක්කෙහි පසක තැන්පත් කොට තැබුවාය. සුවල්ප දිනකට පසු එය ජපන් ඉංග්‍රීසි ශබ්ද කෝෂයක්ද ගෙනවිස් මා කියන විස්තරයක් නොතේරෙන විට එහි බලා අවබෝධ කරගත්තාය. ඒ ශබ්ද කෝෂය අප දෙදෙනාගේ කතා බහට නොඑක්වර උපකාරී විය. ඇය ඒද තමාගේ අනිත් බඩු සමග තැබුවාය. ඉංග්‍රීසි පාඩම ගැන මා නිතර නොරෙකෝට මතක් කළ නමුත් ඒ කිරීමට ඇයට සැමදාම සිතක් පහළ නොවීය. අද දෙවෙන්දරාසන් චිත්‍රාලින්න මට පාඩම් කරන්න කම්මැලි ඇය කියයි. මා නොදැනුවත්වම මගේ මුහුණ පුලුටු වී සෙන්සේ මාත් එක්ක තරහද මම අනිත් ගෝලියෝ තරම් හොඳ නෑ නේද යේ අසයි සෑමදාම කාමරය තුළට වී දවස ගත කිරීමට වඩා ඉඳහිට බැහැර යාමට කැමති වන්නට පුළුවන් නේ මට සිතුනි අද දවල් කෑමෝ යන්නේ නැතුව අපි එළියට ගිහින් කමු ඈ පැමිණි වේලේ මම යෝජනා කළෙමි එතකොට මන් මේ අඩු වැඩියක් දිනාවෑයයි තම ලේන්සුව ලිහා එහි වූ නොයෙක් වර්ගයේ වේලපු මාළු මූදු කැද ආදිය පෙන්වුවාය. මම විශේෂ කෑමක් හදන්නේ යට ලෑස්ති වෙලා ආවේ. ඕවා හෙටට තියාගන්න. අද යමු එළියට. හැමදාම කෑම උයලා කම්මැලිත් ඇති. නෑ මට කෑම උයලා කම්මැලි හිතෙන්නේ මම වෙන කිසි දෙයකට නෑ ඒ තරම් මාසා. එහෙනම් හෙට යමුද? මම අසිනි. ඒක ගැන හිතන්න බැරිය හෙට ඇසිනාසලින් කීවාය. එහෙත් දවල් කෑමට තමා සමග බැහැර යාමට කිසි දිනක අවස්ථාවක් නොදුන්නාය. විතරම ඈ කිසිවක් කියායේ කල් දැමුවාය. මමද ඈට පෙරෙත්ත කරන්නට අකමැති වීය. දිනක් හදිස්සියෙන් ගෙදරට ඉර පායා අමුතු උණුසුමක් ඇති විය. ඒ හේමන්ත ඍතුවේ අවසාන දවස් විය. කෑම කෑවායින් පසු බැහැර යෑමට මම ඈට නැවත ආරාධනා කළෙමි. අද එළියට ගිහිල්ලා කඩ වීදියේ දිගේ ඇවිදලා සංගීතය අහන්න යමු. කෝපි හලකට යයි මම කීදෙමි. දෙවෙන්දරාසන් වැඩ කරන්න. හැන්දෑවට අවිදිනවා මඩයි ඈ පිළිතුරු වශයෙන් කීවාය. මේ වාගේ පායන දවසක කාමරේ ඇතුළට වෙලා ඉන්න හොඳදයි මම ඇසුවෙමි. හැබෑවට අවුව පායනවා නේද? එහෙනම් හොඳයි අද ඇඳුම් හොදන්න. එහෙම දවසක් ලැබෙන්නේ කලාතුරකින්. ඈ නැගිට්ටාය. මම ඇයලවා ඇඳුම් සෝදවා ගැනීමට අකමැති වී. එදී අපුල්ලන මිනිහා අද ඒවි. මම එයාට දීලා හොදව ගන්නවා. නෑ මොකටද වියදම් කරන්නේ මම මේ නිකම් ඉන්න ගෑණි මට පුළුවන් හොදලා දෙන්න ඈ මගේ කිලුටු කමිස බැනියම් මේසුවා මේස ආදී එකතු කර පයිප්පේ ගාව සිට සෝදා පසුව එළියට ගොස් වැලියේ වෙනුවාය මතක ඇතුව හැන්දෑවට ගන්නෑයි ඈ අවසාන වූ විට කීවාය මෙසේ මා ආරාධනා කළ සෑම වතාවකම ඈ මගහැරියේ මා අතින් මුදල් වියදම් වන නිසා නැතහොත් වෙන කාරණාවක් නිසාදයි මට තේරුම් ගැනීමට අපහසු විය. ඇයට ප්‍රත්‍යක්ෂ කළ නොහැකි අන්දමට කරුණු සලසා ගත යුතුයයි මා සිතුවේ. ඊළඟ ඉරිදා වැඩක් තිබේදයි ගිනක් ඇසුවෙමි. නෑ මොකුත් නෑ. මම උදේට ඇඳුම් හොදලා කොහෙට හරි ගිහිල්ලා කොණ්ඩේ හැඩ දම්මලා හවසට මිදෝරියට යනවා. එච්චරයි ඈ පිළිතුරු දුන්නාය. ඉරිදා උදේ පවත්වන කබුකි රැඟුවට මම සලාකපත් දෙකක් දෙන පසුදා මා සමග කබුකි බැලීමට එළඹෙන ලෑට ආරාධනා කළෙමි. ආ ඒකටයි ඇහුවේ මට වැඩක් තියනවාද කියලා ඈ සිනාසෙමින් ඇසුවාය. කබුකි බලන්න නම් මම කොයි වෙලෙත් කැමති. ඈ කබුකි ශාලාවේ ඉදිරියේ ඉරිදා උදේ 11ට මා හමුවන්නට පොරොන්දු වූවාය. පෙර වතාවට වඩා ඈ ගමනගෙන සැලකිල්ලක් දැක්වූ බව ඈ හමුව විට මට පෙනුණි. ඈ එදා රතු කිමෝනාවක් ඇඳ සිටියාය. ඈ මට හමු වූ පළමු වතාවේ හිඳ කිමෝනාවක් ඇඳ සිටි බව මට සිහිය. ඈ කෑම පෙට්ටි දෙකක්ද ලේන්සුවේ ඔතාගෙන ගෙනාවාය. මා නොරිකෝ සමග වාඩි වී කපුටි නරඹා විවේක වේලාවෙහි සෙසු අයමින් අපේ කෑම එළියට ගෙන අශිකෝටු වලින් කා නැවත හිස් පෙට්ටි ලේන්සුවේ බැඳ ගැනීම සඳහා ඇගේ අතෙහි තැබූ කල මට දැනුනේ එවෙලෙහි නම් මා නියම කබුක රසිකයන්ගේ සංඛ්‍යාවට වැටුණු කෙනෙකු ලෙසය. රැඟුම අවසන් වූයේ හවස 4ටය. අවන්හලට යාම තව වේලා තිබුණ නිසා මම නොරිකෝ සමග කෝපිහලකට යන්නට සිතාගත්තෙමි. සම්භාෂණවල පිහිටි යේලයි ෂන්‍යු මන් තරමක් හොඳින් ගන්නා කෝපිහලක් විය. එහි නිතර විදේශිකයන් පැමිණි හේන් එහි යාමට මාගේ කෝලයක් නොවිය. පිට විත්තියේ විශාල මකර රූප වලින් සරසා තිබුණු ඒ චීන ආකාරයට සාදන ලද ගොඩනැගිල්ලක් විය. එහි ඇතුළත සරසා තිබුණේ නොයෙකුත් චීන මකර රූප ප්‍රතිමා පහන් ආදී විසිතුරු බඩු වලිනි. පහළ තට්ටුව සිට තෙවැනි තට්ටුව දක්වා හේන්සරෙන් උඩට පහළට ගමන් කරන වටකුරු වේදිකාවක් ශාලාවෙහි නැදවිය. ඒ වේදිකාවෙහි වාඩි වී සිටි සංගීත කණ්ඩායම තේ කෝටි භූමින් පසුවන අමුත්තන් සඳහා නිතර වැයූහ වැයූහ මද එළියෙන් උස් ශාලාවේ කොළක පිහිටි මේසයක් ගාවින් අපි වාඩි වී මවිතෝ මූලකින් නිකුව නොරිකෝ අවට බැලුවාය. ඇයි මෙයා මෙහෙම තැන්වලට එක්කෙන්නේ යයි ඈසුවාය. මොකද එහෙම ප්‍රශ්න අහන්නේ. මෙහෙම තැන් ඉහළ පෙළේ අයටත් විදේශිකයන්ටත් මිස අපට කැපෙන්නේ නැහැ. මගේ ඇඳුමත් හොඳ මදි මෙහෙම තැන්වලට එන්න. චීන ඇඳුමකින් සැරසුණු ඉතා ප්‍රියංකර විලාසයක් දැරූ සේවිකාවක් අප ඉදිරියේ වූ මේසේ මත වතුර වීදුරු දෙකකුත් ගිනි පෙට්ටියකුත් තැබුවාය. නොරිකෝ වහා ගිනි පෙට්ටිය අතටගෙන බැලුවාය. එහි එක් පැත්තක ඊලයිෂින් කෝපිහලේ සිටුවමක් විය. අනිත් පැත්තේ උතුම රෝගයේ සිටුවමක් පුත්‍රණේ වී ඇත. ඒ කෝපිහලට මා ඊට ඉහත ගිය අවස්ථාවකදී මට දුන්නේ වෙනස් හැඩයක ගිනි පෙට්ටියක් බව මට සිහි විය. මේක හරි අමුතු නේද ඈසුවාය කොතනත් හම් වෙන්නේ අමුතු අමුතු විදිහේ ගිනි පෙට්ටිනේ යයි මම කීවෙමි යනකොට මේක මට දෙනවාද ඇයි යනකොට දැම්ම අරන් තියාගන්න මගේ සාක්කුවේ තියෙනවා දෙකක් තුනක් දෙතරක් ඇති ගොඩක් ඔව් මං දැක්කා ලාච්චුවක දාලා තියෙනවා දැනගන්න පුළුවන් යන යන තැන් ඔක්කොම පෝපිශාලා අවන්හල් බුදුන්හල් එහෙම ඈ සිනාසනේ කීවායේ ඇය ගිනි පෙට්ටිය තම බෑගෙහි දමා ගනිත්ම සේවිකාව වහා ගොස් තවත් එකක් ගෙනවිත් අපේ මේසේ මත තැබුවාය. එහි පැය එකමාරක් පමණ සංගීතයට කන් දීගෙන කෝපි උගුරු උගුර බොමින් පසු කලෙමි. අප තම තමන්ගේ සිත් සතන්හි කිමිද සිටියා මිස කිසිවක් කතා බහ කළේ නැත. එබඳු වේලාවන්හි ස්වල්ප මොහොතක් වුවද මා සිතින් ස්පර්ශ කරන සුවය යෝගීන් කියන අන්‍ය වේදයන්ගෙන් කිලිටු වූ නිර්මල ආස්වාදයට සමානයි මට සිතේ. හදිස්සියෙන් ඔක්කතා සංගෙන හොඳට දන්නවාදයි නුරුකෝ ඇසුවාය. ඕකතා සංකීයේ මා කුලියටගෙන සිටියේ අයිතිකරුවාය. ඔහු විශ්වයේ මා විසූ ගෙටම ඇදා තිබුණු ඊට මයක් වෙන කොටසක් කිය. ඔහු සාමාන්‍ය ජපනුන්ට වඩා උස අවුරුදු 30ක් 32ක් පමණ වයසක කෙනෙක් විය. මම මොකුත් දන්නේ නැහැ එයාගෙන. දෙතුන් සැරයකට වැඩිය හම්බ වෙලත් නැහැ. හොඳ මිනිස්සෙක් වගේ පෙනෙන්නේ. මට ආචාර කරනවා විතර බේන වෙනකොට. ඇයි ඇහිවේ? මටත් දෙතුන් වරක් මුණ ගැහිලා තියෙනවා. ඉස්සෙල්ලා දවසේ මාව නවත්තලා එක එක ප්‍රශ්න ඇහුවා. මොකද දේවේන්දර සන් හම්බ වෙන්නේ එන්නේ කොහොමද අඳුරන්නේ කින්ද මන්ද කියලා. මං එයාට කැමති නෑ. මං කිව්වා ඉංග්‍රීසි ඉගෙන ගන්න එනවායි කියලා. ඇයි ඇසිනාසමින් කීවාගේ. ඉතින් මොකද වෙන්නේ? එහෙම ඇහුවට ඒකට එයාට අකමැති වෙන්න ඕනේ. ඒ ආරංචි ඇසීමෙන් මාගේ සිත නොසන්සුන් විය. ලොරිකෝ උන්ට අකමැතියි කියව මට මද සතුටක් දෙන දුන්නේය. එහෙත් ඇගේ කීම මුළුමනින්ම ඇදහිුවේ නැත. එය නොහදරන්නට මට වඩාත් කැමති වීය. ඇගේ සිත තවදුරටත් පිරික්සීමට මා ඉහත කියන ලද ප්‍රශ්නය ඇසුවේය. දෙතුන් සැරයක් හම්බුණා අය කීවේ ඈ නිහඬව සිටි නිසා මම යලිත් ඇසුවෙමි. දෙතුන් සැරයක් කිව්වට හරියටම නම් දෙසරයයි. අනිත් සැරේ මං හවස යනකොට මට ඇඬ ගැහුවා තේ බොන්න යන්න. ඉතින් ගියාද? නෑ මං වෙලාවක් නැtei කියලා ගියා. මා නොරිකෝ සමග ශිගුයා විදුලි විය පොළට ගොස් ඇය ඇරලා ඔකුසුවාවට ගියෙමි. කාමරයට පිවිසීමට පෙර ඕපතාසන් හමු වීමට මට සිද්ධිය. ඔහුගෙන මා තුළ පෙර නොවූ උනන්දුවක් එදා හටගත්තේය. ඊය මාසයේ ගෑස් පිළ ගැන ඔහුගෙන් ඇසීමට මෙන් මම ඔහුගේ ගැට පිවිසුණි. ඔහු කෑම කමින් සිටියේය. එන්න දෙවෙන්දරාසන් වෙන්න. ඔහු මට අතුලට අඬගසා තමා කෑම කමින් සිටි තැන වාඩි වීමට කුසීමක් ලබා දුන්නේය. දෙවෙන්දරාසන් කෑම ටිකක් කන්න. යටි සබා තියෙනවා. එපා මට දැන් බඩගිනි නෑ. මං කන්නේ තවත් හුඟක් පරක් වෙලා. එහෙනම් මං දෙන්නම් හොඳ ජපන් කැවිලි වර්ගයක්. දොර යකි කාලා තියනවාද? සේවිකාවක් දොරයාකි කැවුමක් හා තේ කෝප්පයක් මා ළඟ තැබුවාය. ඕකට අසන් තමාගෙන නොයෙකුත් පිටි මා සමග කීවේය. තමා යුද්ධ කාලයේහි කොරියාවේ සිටි සැටිද ආපසු එන විට තමාගේ ගේ නොපිලිස්සී තිබුණු හේයි ඒ කාමර කුලියටදී තම දෙමෝපියන් සමග ඒ කොටසේ විසූ බවට ඔහු විස්තර කළේය. ඇරමිටියකුත් අතින්ගෙන ඉඳහිට ඇවිදින්නට යන කන්නාඩි කුට්ටමකුත් දමාගත් මහලු පුරුෂයා ඔහුගේ පියාවන්නට ඇතැයි මම සිතුවෙමි. දිනක් ඔහු මා දැක නැවතී දැස හොඳින් නොපෙනෙන කෙනෙකුසේ ඉතා ඕනෑකමින් මා දෙස බැලූ සැටි මට මතක් විය. තමාට ආශුභවල බොජුන් හලක් තියෙන බවද ඕකටාසන් මා සමග කීවේය. ඔහු කතා කරන අතර මම මැනවි පරීක්ෂා කළෙමි. පොදු ජපන් පිරිමින් හා සසඳන කල විට ඔහු දැකුම් කල උරුබුහුට පුද්ගලයෙක්යි මට හැඟුණි. ඔහු කතා කළ ඉංග්‍රීසි නිවැරදි නොවුවද ඔහු කියන දේ තේරුම් ගැනීමට අපහසු නොවීමේ වෙන බොහෝ අය සමග කතා කරන විට මේ යම් යම් දේ ජපන් බසින්ද තේරුම් කර දීමට ඔහුට සිදු වෙන්නේ.